තෙරුවන් සරණයි. අපි අද සතිමත් වීම සම්බන්ධ තවත් එක වීඩියෝ එකක් තමයි ඔබ වෙත අරගෙන එන්නේ. හැඟීම් සහ ආවේග සම්බන්ධයෙන්. අපි සෑම කෙනෙකුගේම මනසක ඕනෑම වෙලාවක මේ හිතක වරින් වර විශාල ආවේගශීලී හැඟීම් හටගන්නවා. තරහා නිසා, द्वේෂය නිසා, වෛරය නිසා, රාගසිතුවිලි ආසාවන් නිසා, බය නිසා මේ වගේ නොඑක ආකාරයෙන් අපේ මනසේ වරින් වර වේගවත්ව මේ ආවේග සහ හැඟීම් හටගන්නවා. ඉතින් ගොඩාක් වෙලාවට මේවට අපි හැම කෙනාම වගේ ගොදුරු වෙනවා. ගොදුරු වෙලා ඒ වටා තවත් කෙලස් ටිකක් ඇති කරගෙන අන්තිමට අපි විඳවනවා, පීඩා විඳිනවා, ඔහොම ලොකු දේවල් ටිකක් වෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ බලවත්ව හටගන්න. ද්වේෂය වගේ මේ බලවත් ආවේග හා හැඟීම් එක කොහොමද අපි ගනුදෙනු කරන්න කියලා කියන එක තමයි අද අපි ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මම द्वේෂය තමයි අද ගන්නෙ උදාහරණයකට ප්‍රබල द्वේෂයක් එතකොට මේ ක්‍රමය ඔබට පුළුවන් අනිත් ඕනෑම හැඟීමකට සහ ආවේගයකට ගලපලා ගන්න. ඒකට ඔබ දක්ෂ වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් බලන්න ඔබ කල්පනා කරලා ඔබට දේශයක්, ආවේගයක්, විශාල තරහක් ආවහම ඔබ ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා බලන්න සාමාන්‍යයෙන්. අපි සාම අපි හිතමු උදාහරණයක් මට කවුරු හරි බනිනවා. අභූත චෝදනාවක් කරනවා. ඇවිල්ලා හොඳටම බනිනවා අබුදු චෝදනාවක් කරනවා. ඉතින් එතකොට එක පාරට දැන් මම වැරද්දක් කරලා නෙමෙයිනේ මට දැන් මේ බනින්නේ. එතකොට ඔන්න ෂණයකින් විශාල द्वේෂයක් තරහක් පැන නගිනවා අපේ මනසේ. එතකොට අපි ඒකට මොකද දක්වන ප්‍රතිචාර අපි සාමාන්‍යයෙන් අපිත් එයාට බනින්න යනවා. එයාට දොස් කියන්න යනවා. මම නිවැරදි කියලා ඔප්පු කරන්න යනවා. සාධාරණ හේතු කියන්න යනවා. නිදහසට කාරණා කියන්න යනවා. සමහර විට තියෙන ළඟ පහළ එකකින් මේකේ මේක වාදයක් විදිහට ගියොත් අහල පහල තියෙන දෙයක් අරගෙන දමලා ගහන්න උනත් ඉඩ තියෙනවා. බඩු පොලේ ගහන්න ඉඩ තියෙනවා. ඔහොම එක එක දේවල් වෙනවා. රණ්ඩු සරුවල් වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ මොකක්ද මේ ප්‍රශ්නය තව තවත් අවුල් වෙනවා, වැඩි වෙනවා. ඒ එක්කිනෙකා අතර තියෙන හොඳ හිත paludu වෙනවා. ඔක්කොටම වැඩිය ඔබේ හිත පීඩාවටපත් වෙනවා. ආතතියකට අසහනයකට පත් වෙනවා පිච්චෙන්න ගන්නවා ඇවිලෙන්න ගන්නවා ඔබේ හිතේ සාමය සැනසීම සාමකාමී බව නැතුව යනවා පස්සේ මතක් වෙවි විඳවනවා ඔහොම තත්වයකටනේ අපි ගොදුරු වෙන්නේ ඉතින් අපි මේ කරන්න හදන්නේ අපේ හිත හදාගන්න තමයි අපි ඉස්සෙල්ලම හදන්නේ අපේ හිත හදාගන්න නැතුව අපිට බෑනේ තව කෙනෙකුට මේකට උදව් කරන්න. ඒ නිසා ඉස්සෙල්ලා අපි මොකද්ද මේකට කරන්න ඕනේ? මගේ හිත සාමකාමීව තියාගන්න. ලෝකයේ සිද්ධ වෙන දේවල් අපිට නවත්තන්න බෑනේ. මේ ලෝකේ නිന്ദාපහාස කරන, අභූත චෝදනා කරන, විවේචන කරන අය අපිට නවත්තන්න බෑ. භාග්‍යතුන් වහන්සේත් එහෙම කරන්න ගිහිල්ලා නැහැ. ඉතින් අපිට එහෙනම් බාහිර ලෝකේ හදන්න බැරි නම් අපි බලන්න ඕනේ මේ බාහිරෙන් එන අභියෝග හමුවෙන් මගේ මනස කොහොමද සාමකාමීව තියාගන්නේ කියලා. ඔන්න ඒකට ක්‍රමය තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මේ ප්‍රබලව පැන නගින හැඟීම් සහ ආවේගවලට කොහොමද සතිමත් වෙන්නේ කියන එක. මේ වෙලාවට ඔබ අනුගමනය කරන්න ඕනි පියවරවල් කිහිපයක් තියෙනවා. මොන දේ කරන්නත් අංක 1 ඉස්සෙල්ලම ඔබට මේ වගේ තරහක් හැඟීමක් ආවේගයක් කියලා ඉස්සෙල්ලම ඔබට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඇත්තටම සතිය අවශ්‍යයි. ඉතින් සතිමත් බව ටිකෙන් ටික පුරුදු කරන හැටි ඔබට අපි කියා දෙමින් එනවා. එකපාරට සියලුම සියලුම காரணා හෙලි කරන්න අමාරුයි. මොකද අපි විවිධ පැතිකඩවල වලින් ඔබට වීඩියෝ අරගෙන ඉන්නේ හෙමින් හෙමින් සියලුම ටෙක්නික් අපි ඔබට කියා දෙන්නම්. දැනට ඔබට තේරෙන විදිහට ඔබ සතිමත් බව පුරුදු කළ යුතුයි. වර්තමාණයට අවදි වෙන්න ඕනේ. එතකොට තමයි ඔබට ඔබේ මනසේ මේ द्वේෂය හටගත්තු එක විශාල ආවේගයක් ආවා කියලා ඔබට ෂණයකින් දැනෙන්න ගන්නවා, පේන්න ගන්නවා. ඔන්න මං ඇවිලිලා කියලා. ඒක තමයි ඔබ ඉස්සෙල්ලම කරන්න ඕනේ. මේ මේ කවුරු අපි හිතමු ඔබට අභූත චෝදනාවක් කරනකොට බනිනකොට එක ෂණයකින් ඇවිලීමක් එනවා, द्वේෂයක් එනවා වේගයෙන්. ඒක ඔබට දකින්න ඕනේ. දැක්කොත් තමයි අපිට ඉතුරු සියල්ල කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ අපි අර පුරුදු විදිහට අහුවෙලම උගුලට අර සුපුරුදු ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න යනවා. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ දැක ගන්න එක. දැක්ක ගමන් අංක දෙකට ඔබ කරන්න ඕනේ මොකද්ද දන්නවද? එහෙම ආවේගයක් ආව ගමන් ඔබ අර වෙනද දක්වපු ප්‍රතිචාර ටික නොකර ඉන්න ඕනි. බාහිරට දක්වන ප්‍රතිචාර අපි බයින්න යන එක එයාට චෝදනා කරන්න යන එක දමලා ගහන බඩු පොලේ ගහන නිදහසට කාරණා කියන්න යන මේ ඔක්කොම බාහිරට දක්වන ප්‍රතිචාර. අන්න ඒක තමයි දෙවණියට ඔබ නවත්ත ගන්න ඕනේ. ඉස්සෙල්ලම දැක්ක ඔන්න මං ඇවිලිලා තියෙන්නේ. ඊට පස්සේ ඇවිලිච්ච ගමන් අපි කරේ මොකද්ද? ප්‍රතිචාර දැක්ුවා. දෙවණියට අපි ඒක නවත්ත ගන්න ඕනේ. ඔන්න දැන් ඒක අපි නැවැත්තුවාට පස්සේ ඒ ගොඩක් වෙලාවට අපි බාහිරට ප්‍රතිචාර දක්වන්න යන්නේ කායිකව සහ වාචික ප්‍රතික්‍රියාවක් විදිහටනේ. කයින් සහ වචනෙන් තමයි ඒක කරන්නේ. ඒක ඒක තමයි අපි දැන් නවත්ත ගන්න දෙවෙනියට. එතකොට ඔබ අර බාහිරත් එක්ක පැටලෙන්න යන උගුලෙන් ඔබ බේරෙනවා. ඊළඟට තුන්වෙනියට දැන් ඔබට කරන්න තියෙන දැන් ඔබට යුද්ධ තියෙන්නේ ඔබේ හිතත් එක්ක ඇවිලිලා තියෙන්නේ ඔබේ හිත. දැන් ඔබට ගනුදෙනු කරන්න තියෙන්නේ ඔබේ හිතත් එක්ක විතරයි. වෙන කරන්න දෙයක් නැහැ. ඔන්න අපි ප්‍රධානම තැනට එන්නේ ඔන්න ඔය විදිහට. මුලින්ම මට ආවේගයක් ආවා කියලා දැනගන්නවා. දැනගත්තු ගමන් කලින් අපිට සිහිය නැති හන්දා අපි නොඑක් ප්‍රතිචාර දක්වා වචනයෙන් සහ ක්‍රියාවෙන් ඒක නැවැත්තුවා. නවත්තලා කෙලින්ම ඔබේ අවධානය දෙන්න ඇතුළාන්තයට. තුන්වෙනි එක ඔබේ ඇතුළතට ඔබ අවධානය දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ওই වගේ තැනකදී බාහිරට අවධානය දෙන්නේ. එයා කියන වචනයක් වචනයක් ගන්න අපි හිතමු එයා අපිට බයිනවා පරුස වචන කියලා. පරුස වචන දන්නවනේ තියෙන නින්දා කරන්න පුළුවන් වචන කියලා. ඊට පස්සේ අරවා පස්සෙම යනවා. Tamanට එහෙම කිව්වා කියලා ඔන්න කිපෙනවා. මම ඒක සාධාරණීකරණය කරන්න යනවා, ගහන්න යනවා. ඇයි මට එහෙම කිව්වේ හනවා. ඒ ඔක්කොම අර බාහිරට අවධානය නිසා. දැන් අපි කරන්නේ බාහිරට නෙමෙයි මේ තුන්වෙනි පියවර බාහිරට දෙන්නේ අවධානය. 100%ක්ම ඔබේ මනස ඔබ ඔබ ඇස් අරගෙන ඉන්නේ සමහර විට එතන ඒ සිද්ධිය මැද්දේ සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්නේ. හැබැයි ඔබ හිත ඇතුළට අවධානය දීලා තියෙන්නේ. ඔන්න දැන් ඔබ ඔබේ හිතේ හටගත්තු මේ द्वේස ගින්න ප්‍රබල හැඟීම් ආවේගය දිහා ඔබට එක එල්ලේ බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒ द्वේසයේ හැසිරීම් රටාවට මොකක්ද වෙන්නේ කියලා ඔබ බලන්න ඕනේ. ඔබ නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඔබ හුදු නිරීක්ෂකයෙක් විතරයි. ඔබේ හිතට වෙලා තියෙන දේ දිහා ඔබ බලන්න ඕනේ. ඔබ කිසිවක් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඒ දිහා ඔබ බලන් ඉන්න ඕනේ. මෙතෙන් තව දෙයක් මතක් කරන්න ඕනේ මේ නිරීක්ෂණය කියන වචනය සමහර දැනුම ඔළුවේ තියාගත්තු අය පටලවගෙන තියෙනවා. නිරීක්ෂණය කියලා කියන්නේ බොහොම පළල් මාතෘකාවක්. නිරීක්ෂණය කියන එක ඇස් දෙකෙන් කරන්නත් පුළුවන් දෙයක්. නිරීක්ෂණය කියන එක නොඑක් පැතිකඩ වලින් කරන්න පුළුවන්. අපි මෙතන මේ නිරීක්ෂණය කියන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. මෙතන නිරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඔබට තේරෙනවා මනසින් කරන දෙයක්. සතිමත් බව හරහා සති චෛතසිකයේ හරහා තමයි අපි නිරීක්ෂණය කරන්නේ. සති ආලෝකයෙන් අපි අපේ මනස දිහා බලනවා. ඒක තමයි අපි මෙතන කියන නිරීක්ෂණය. ඒ නිසා පටලව ගන්න එපා. පටලවගෙන ඔබ අවුල් හදා ගන්නවා නම් අපි කියන දේ වැරදි නම් ඔබට යන්න අවස්ථාව තියෙන ඕනි දෙයක් හොයාගෙන අපි ඔබව බලෙන් තියාගෙන නෑ මෙතන. ඔබට හරි පාර හොයාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ නිරීක්ෂණය කියලා කියන්නේ ඇස් දෙකෙන් කරන එකක්වත් පොතේ තියෙන දැනුම අරගෙන ඒ ඒවා අරහෙට මෙහෙට පෙරල පෙරල දේවල් හොයන්න යන එක නෙමෙයි. ඒවන් ඒ නිරීක්ෂණය කියන එකේ වචනේ දන්නේ නැති අය. නිරීක්ෂණයක් කරන්න නම් පරීක්ෂණයකට බැහැ ගන්න ඕනේ. පරීක්ෂණය කියන්නෙම එයා ප්‍රායෝගික පුහුණුවට බැහැලා කියන එක. ඒ නිසා මේ ප්‍රායෝගික පුහුණුවයි පොතේ දැනුම අරගෙන වචන පටලවගෙන දඟලුවාට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඔබ වචනේ අර්ථය දන්නේ නැති අය. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබ මෙතෙන්දි කරන්න ඕනේ හුදු නිරීක්ෂකයෙක් වෙන්න මනසින් ඔබේ මනස දිහාම. අපි යන්නේ ඔබේ මනස දිහාම බලන්න සති චෛතසිකයෙන් ඔබ ඔබේ මනස දිහා බලනවා දැන් द्वේෂයෙන් ඇවිලිලා ඔබේ හිත ගොඩක් කලබල වෙලා හෘද ස්පන්දනය හાર્ට් බීට් එක වැඩි වෙලා දැනේවි. ලේ ගමනාගමනය වැඩි වෙලා දැනේවි. ඔබටත් එක එක දේවල් කියන්න හිතෙනවා. ඔය ඔක්කොම ටික ඔබ බලන් ඉන්නවා. ඔබ එච්චරයි කරන්නේ. එතකොට මේක හරියටම පිහිටියොත් මේ සතිය ඔබට අර අනිත් කෙනා තව දුරටත් බනින එකවත් ඔබට ඇහෙන්නේ නැහැ. ඇහෙයි. ඒක ඒක ඔබට අර කලින් ප්‍රතිචාර දක්වන වගේ ගන්න යන්නෙත් නැති වෙයි. ප්‍රතිචාර දක්වන මට්ටමට ගන්නෙ නෑ. සමහරට ඇහෙන්නෙම නෑ. මොකද දැන් ඔබට වෙනම ඩියුටියක් තියෙනවා. ඔබ ඉන්නේ ඔබේ ලෝකේ. ඔබ ඉන්නේ ඔබත් එක්ක 100ට 100ක්. මේක තමයි සතිය කියන්නේ. මොකක්ද සතිය කියලා මම ඔබට දැනුවත් කරේ. කාරණා තුනක් මම ඔබට කිව්වා. සතිමත් බව වෙන්න නම් අපේ අපේ මනස සාමාන්‍යයෙන් අතීතයට අනාගතයට යන්නේ. සතිමත් වෙන නම් වර්තමානෙට එන්න ඕනේ. එතකොට ඔබ දැන් ඉන්නේ වර්තමානයේ නෙමෙයිද? මොකද්ද වර්තමානය කියන්නේ? ඔබේ හිතේ මේ द्वේෂය හට අරගෙන තියෙන්නේ මේ මොහොතේ. ඊයේ හටගත්තු ද්වේෂයක් දිහා නෙමෙයි බලන්නේ හෙට එන්න තියෙන ද්වේෂයක් දිහාත් නෙමෙයි බලන්නේ දැන් මේ මොහොතේ ආපු ද්වේෂයක් දිහා බලන්නේ ඒ කියන්නේ ඔබ දැන් වර්තමානයේට ඇවිත් ඔබේ හිත අතීතයට ගිහිල්ලා නැහැ අනාගතයට ගිහිල්ලා නැහැ ඔක තමයි පළවෙනි එක දෙවෙනි එක ඔබ මේ බලන් ඉන්නේ වෙන කෙනෙක්ගේ හිතක ඇති වුණු ද්වේෂයක් දිහාද ඔබේ හිතේ ඇති වුණු ද්වේෂයක් දිහාද ඔබ බලන් ඉන්නේ ඔබේ හිතේ ඇති වුණු ද්වේෂයක් දිහා ඒ කියන්නේ ඔබ ළඟට හිත ඇවිල්ලා මම ළඟට හිත ඇවිල්ලා අපේ හිත අසතිමත් නම් අපේ හිත අනුන් ළඟට තමයි යන්නේ. සතිමත් නම් තමන් ළඟට එනවා. ඔන්න දෙවෙනි කාරණෙත් හරි. තුන්වෙනි එක මෙතනට ඇවිල්ලා ඔබේ මේ द्वේෂය හට අරගෙන තියෙන්නේ මෙතනදී. එහෙම නැතුව වෙන තැනකදී හටගත්තු द्वේෂයක් දිහා නෙමෙයි ඔබ බලන්නේ. මම දැන් මෙතනට හිත ඇවිත්. මං දැන් මෙතන ඇවිලිලා ඉන්නේ කියන තැනට ඔබේ මනස අවදි වෙලා තියෙන්නේ. ඒක තමයි සතිය. ඔන්න ඔබට වර්තමානයේ සිද්ධ වෙච්ච සම්පූර්ණම ක්‍රියාවලිය දැන් පේනවා. මොකද ඔබ නිරීක්ෂකයෙක් වෙලා අවධානය දීලා තියෙන්නේ. එතකොට ඔබට පෙනේවි. ඒ द्वේෂය ටිකක් දඟලලා කෑ ගහලා ටිකෙන් ටික ඒ ආවේගය ගෙවිලා දිය වෙලා යනවා කියලා ඔබට පේන ගනිවි. මොකද කලින් නම් ඒ द्वේෂය දැඟලුවේ එයා දඟලලා දඟලලා ඔබත් උලුප්පගෙන අවුස්සගෙන මේකට ප්‍රතිචාර දක්වන්නේ අරන් යන්නනේ ඒ द्वේෂයට ඕනි. දැන් ඔබ එහෙම දෙයක් කරන්නේ ඔබ නිසල්මනේ එයා දිහා බලන් ඉන්න එයාගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට එයා ටිකක් ඈ දඟලයි පෙරලෙයි ඔබට එක එක ඔපිනියන් දෙයි. හැබැයි ඔබේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ඔහේ ඔය හැලොල්මලක් නැතුව බලන් ඉන්නවා. එතකොට එයාට තව දුරටත් දඟලන්න බෑ. එයා හෙමින් හෙමින් එයාගේ බලය අඩු වෙන්න පටන් ගන්නවා. ඔබට අත්දකින්න ලැබේවි මේ द्वේෂය, රාගය වගේ දේවල් ගොඩක් වෙලාවට ඉක්මනින් දඩස් ගාලා අයින් වෙන්නේ ටිකක් වෙලා ගන්නවා. ටිකක් වෙලා අරගෙන හෙමින් හෙමින් තමයි මෙයාව බැහැගෙන යන්නේ. ද්වේෂ සිත අයින් වෙන්නේ. ඉතින් ඔබට මේ සියල්ලම දැක ගන්න පුළුවන් මේ ක්‍රියාවලිය. අන්තිමේදී දැනෙයි අර ඔබට බණින එක්කෙනා ඔහේ කියවනවා. ඉතින් එතකොට ඔබට සමහර විට හිත යටින් hina ඇයි මේ මට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. අරයා තාම ඔහේ කියවනවා. එයා මොකක් හරි උගලකට අහු වෙලා වයින් වෙලා වගේ කෑ ගහනවා කියලා ඔබට මේ මුළු සිද්ධියේම ඇත්ත පේන්න ගනීවි. එයා උගලකට අහු වෙලා ඉතින් කරන්න දෙයක් නැහැ පව්. එයා එයාගේ හිතේ ආවේගයකට අහු වෙලා කෙලෙසයකට අහු වෙලා කෑ ගහනවා. ඔබට මේ සියල්ල පේනවා. එයාගේ හිතට වෙලා තියෙන දේත් ඔබේ හිතට වෙලා තියෙන දේත් ඔබ හුදු නිරීක්ෂකෙක්. ඉතින් මේකට අහු වෙන්න ඕනේද? අහු වෙන්න ඕනේ නෑ. ඔබ සතිමත් භාවයෙන් මධ්‍යස්ත බවට ඇවිල්ලා මැද්දට ඇවිල්ලා. ඔබේ හිතේ වෙලාවේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. හුදු සිතුවිල්ලක් වලාකුලක් වගේ ඇවිල්ලා පොඩ්ඩක් දඟ දාලා යනවා. ඔබට තියෙන්නේ ඒක දිහා බලන් ඉන්න විතරයි. එතකොට මේක මහා විහිළුවක් වගේ ඔබට දැනේවි. මෙපමණ කාලයක් අපි මේක දැක්කේ නැති නිසා මේ සතිය නැති නිසා ඒ ෂණයකින් එන හැඟීම ආවේගයේ द्वේෂය ද්වේෂයට ඔබ පණිනවා. පැනපු ගමන් ඒ ද්වේෂය මගේ වෙනවා. මම වෙනවා. මගේ ආත්මය වෙනවා. තණ්හා, දික්ටි, මාන වශයෙන් මාන වශයෙන් අල්ලනවා කියලා කියන්නේ මෙන්න මේකයි. මේ බණ අහන අය බණ පොතේ වචනයක් අහලා ඇති. අපි සංස්කාර, තණ්හා, දිට්ටි, මාන වශයෙන් කියන්නේ මාන්නයෙන්, තණ්හාවෙන්, දිට්ටියෙන්, මාන්නයෙන් ගත්තාම සංසාරයට බැඳෙනවා කියලා. ඉතින් ඔක පොතේ තිබුණට ඔක Taman තුළ සිද්ධ වෙන හැටි දන්නේ නැත්නම් වැඩක් නැහැ කොහොමද දැන් මේ ද්වේෂසිතුවිල්ල තණ්හාවෙන් අල්ලන්නේ? මගේ ද්වේෂයක් කියලා අල්ලපු ගමන් තණ්හාවෙන් අල්ලනවා. මමයි ද්වේෂ ගන්න කියලා අල්ලපු ගමන් මාන්නෙන් අල්ලනවා. මට ඇති වුණු ද්වේෂයක් කියලා අල්ලපු ගමන් ආත්ම දෘෂ්ටි වශයෙන් අල්ලනවා. ඔහොම තමයි තණ්හා දිට්ටි මාන වශයෙන් මින් ගන්නවා කියන්නේ. ඉතින් අපි ඉස්සර වෙලා ක්ලේශයක් ප්‍රහාණය වෙන තැනට වැඩ කරන කලින් මේක දකින්න ඕනේනේ. එතකොට ඔබට පේනවා ඔබ තණ්හා දිට්ටි වලට අහු වෙලා යන හැටි. සතිමත් වීම හරහා. ඉතින් මෙන්න මේ විදිහට ඔබ දිගින් දිගටම පුහුණුවේ යෙදෙනකොට ආය ආය මේක එනවා. මොකද අපි මේ එක සැරෑ සතිමත් වුණාට මේක 100% ප්‍රහාණය වෙන්නේ නැහනේ. මේක ආයා එනවා. හැබැයි ඔබ නැවත නැවත අත නෑර මේ පුහුණුවේ යෙදෙද්දී ඔබට දැනේවි පස්සේ පස්සේ මෙහෙම द्वේෂයක් හැඟීමක් ආවේගයක් ආවට අර කලින් තරම් බලවත් නෑ කියලා ඔබට තේරෙන්න ගනිමි. ඒ ඒ ඒ සිතුවිල්ලේ බලවත් බව එන්න එන්න අඩු වෙනවා. කාලයත් සමග කියලා ඔබට තේරෙන්න ගනිමි. ඒ වගේම අපි ටිකෙන් ටික ටිකෙන් ටික සමහර වෙලාවට අපිට දැන් මුල් කාලේ මේ द्वේෂයේ ආවේගය දැක්කලා විනාඩි කීපයක් ගියාට පස්සේ තමයි අපිට සිහිය පිහිටන්නේ. මොකද අපිට තාම පුරුදු නෑ. ඉතින් මේක දිගටම පුරුදු පුරුදු වෙනකොට පුහුණු වෙනකොට ඒ द्वේෂය හට ගන්නකොටම අපට දැක ගන්න පුළුවන් තත්ත්වය එනවා. හට ගන්නකොටම පේනවා. ඉතින් දැන් අපිට හොඳ පුහුණුවක් තියෙනවා, එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ නිසා අපි ලොකුවට කලබල වෙන්නේ අපි දන්නවා द्वේෂයක් ඇවිල්ලා කියන්නේ. එතකොට හට ගන්නකොටම ඔබට පේන්න ගන්නවා. එතකොට එයා ගොඩක් බලවත් වෙන්න කලින් ඔබ දැකලා ඉවරයි. එතකොට එයාට අර කලින් තරම්වත් අපේ මනසට මනස ආක්‍රමණය කරන්න හැකියාව වෙන්නේ නැහැ. අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ෂණයකින් බල්බ් එකක් පත් වුණා වගේ ටස් ගාලා ඒක එනවා යනවා ඔබට පේන්න ගන්නවා. ඉතින් මේ වගේ වරින් වර උඩ පහළ යන්න පුළුවන්. අපි මේ පුහුණුවේ යෙදෙද්දී වර එක අපි හොඳ මට්ටමකට දියුණු වෙනවා, ආයෙ කඩා වැටෙනවා, ආයෙත් දියුණු වෙනවා. අන්න එහෙම තත්ත්වයක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේක අපිට හරියටම මේ හරියටම අපි මේක අතනෑර පුහුණුවේ යෙදුනොත් තවදුරටත් ඔබ ඔබේ සිතේ වහලෙක් වෙන්නේ නැහැ කියලා ඔබටම තේරෙවි. මගේ හිතට බෑ මාව වහල්කමට ගන්න, මාව යට කරන්න, මාව පාලනයට ගන්න බෑ කියලා ඔබටම තේරෙන්න ගනීවි. එදාට එදාට ඔබට තේරෙවි මේ හිතේ මොනතරම් හැඟීම් ආවේග ආවත් මට ප්‍රශ්නයක් නෑ. මං අහුවෙන්නේ නෑ ඒකට කියලා. අහු වුණත් ඔබ දන්නවා ගැලවෙන්න තියෙන ක්‍රමේ. එතකොට ඔබට පුළුවන් වෙනවා මේ द्वේෂය ඇති වෙන හැටි, හිතේ ඒක පවතින හැටි, ඊට පස්සේ ඒක දිය වෙලා නිරුද්ධ වෙලා යන හැටි පවා ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ද්වේෂයට හසු නොවි ඒ ද්වේෂයම ඔබට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ද්වේෂය ප්‍රහාණය පිණිස. මේක තමයි ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කාණ්ඩේ තියෙන්නේ. සැකයි නම් ගිහිල්ලා බලන්න පුළුවන්. අපි द्वේෂයම පාවිච්චි කරනවා द्वේෂේ ප්‍රහාණය පිණිස. අපිට ඒකට අවු වෙන්නේ නැතුව යාව පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටසේදී අපි කයටනේ සාමාන්‍යයෙන් අවධානය දෙන්නේ. මම ඔබට ඒ ගැන කියලා තියෙනවා. අපි කයට තමයි අවධානය දෙන්නේ. කය තමයි කයේ යම්කිසි දෙයක් තමයි අපි සිහිය පිහිටවන්න අරමුණක් විදිහට ගන්න. එතකොට මේ රාගයක්, ద్వේෂයක් ආවහම අපි ඒක සිතුවිල්ලක් විදිහට ඒක ඒක අතහරලා අපි ප්‍රධාන අරමුණ කරගෙන තියෙන කයේ අරමුණ. කායානුපස්සනා වේදනානුපස්සනා කොටස්වලදී සාමාන්‍යයෙන් මේ හිතට එන හැඟීම් සහ ආවේග අපිට හතුරෙක් වගේ තමයි පේන්නේ. මොකද අපිට ප්‍රධාන අරමුණක් තියෙනවා. හැබැයි චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කාණ්ඩෙදී අර කායානුපස්සනා වේදනානුපස්සනාවල් කරද්දී අතහැරපු සතුරෙක් ඉදිරියට පන්නලා දාපු මග හැරලා එයාව ගණන් ගන්න නැතුව හිටපු ඒ දේවල් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කාණ්ඩෙදී ඒගොල්ලොම තමයි කමටහන බවට පත් වෙන්නේ. ගිහිල්ලා බලන්න චිත්තානුපස්සනා කාණ්ඩේ එහෙම රාගයක් ආවොත් රාගය රාගසිතක් කියලා දැනගන්නවා. විතරාගී හිතක් නම් විතරාගී හිතක් කියලා දැනගන්නවා. ද්වේෂ හිතක් නම් ද්වේෂයක් කියලා දැනගන්නවා. ඊට පස්සේ බලන්න ධම්මානුපස්සනා කාණ්ඩේ නීවරණ පබ්බේ එහෙම ගිහිල්ලා කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ නීවරණ ආවහම ආවා කියලාත් දන්නවා. ඒක හිතේ පවතිනකොට පවතිනවා කියලාත් දන්නවා. නැති වෙලා ගියාම නැති වුණා කියලාත් දන්නවා. 100ට 100ක් ප්‍රහාණය වුණොත් ඒකත් දන්නවා. ආයි උපදින්නේ නැහැ කියලා උපදින්නේ නැති මට්ටමට ප්‍රහාණය වුණොත් ඒකත් දන්නවා. බලන්න කොයිතරම් සරලද කියලා. ඒ නිසා මේ පොතේ දැනුම ප්‍රායෝගිකව පුහුණු වෙන එකයි සෑහෙන වෙනස් අත්දැකීම් දෙකක්. ඒ නිසා ඔබටම තේරේවි අපි මේ දැන් බලන්නේ මේ द्वේෂයම පාවිච්චි කරනවා ඒක ප්‍රහාණය කරන්න. ඒකට අවශ්‍ය සතිමත් බවයි. සතිපට්ඨාන සූත්‍රය කියන්නේම සතිය පිහිටවන ආකාරයක්. සතිය ඉස්සරහින් තියාගෙන තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. මෙන්න මේක ඔබට සියලුම හැඟීම් සහ ආවේග වලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි ඔබ දන්නවද සෝවාන් ආර්ය ශ්‍රාවකයාටත් රාග ద్వේෂ පහළ වෙනවා. එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයා මේවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? සෝවාන් ආර්ය ශ්‍රාවකයාට හොඳ සතියක් තියෙනවා. ආත්ම දෘෂ්ටිය යාගේ අයින් වෙලා තියෙන මමත්වෙන් ගන්නෙ නෑ. එයා රාගයක් ආවත්, ద్వේෂයක් ආවත් මේ දෙකටම මේ රාගසිතටත්, ద్వේෂහිතටත්, විතරාගී හිතටත්, මෛත්‍රී හිතටත් එයා දෙකටම සමසේ සලකන්න දන්නවා. එයා දන්නවා ඒ ඔක්කොම උදු සිතුවිලි. ඒ ඒ ඒවෙන් එයාගේ මනස කෙලෙසෙන්නේ නැහැ. අමුතු මාන්නයක් එන්නේ නැහැ. අං එන්නේත් නැහැ. ගොඩක් යෝගීන්ට අං එනවනේ. මට මෙහෙම්මයි මට මෙහෙමයි කියලා මේ ධර්ම මාර්ගයේ මම කලින් වීඩියෝ එකකදීත් කිව්වා මම හිතන්නේ මේ ධර්ම මාර්ගයේ යනකොට ධර්මයේ පොඩ්ඩක් ඇල්ලුවාම ගොඩක් අය ලොකු මාන්නයක් එනවා පිම්බෙනවා. ඔකට ඔකට කියන්නේ සාමාන්‍යයෙන් අපේ ලොකු සාංශල අං වෙනවා කියලා. ඔබ දැකලා ඇතිනේ ඔය ගව පට්ටිවල ඉන්න නාම්බ හරක්ට අං එනකොට අර මුල්ම වතාවේ ඒ හිස පැලිලා අංගනකොට කහනවලු ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ඉන්න බෑ ඒගොල්ලෝ කොහේ හරි අනිනවා. ඔය ඒගොල්ලන්ගේ අංවල පස්ස එහෙම තියෙන්නේ. උඹස් වලට ඇනලා ගස් වලට ඇනලා ඒක කසන එක නවත්ත ගන්න අමාරුයි. අර අං එනකොට ඒක අං ආවා කියලා පෙන්වන්න වගේ තමයි. ඒ වගේ මේ ධර්ම මාර්ගය යන අයටත් අං ආවහම කාට හරි අනින්න ඕනේ. ඉන්න බෑ මේ මට අං ඇවිල්ලා කියලා. ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අහුවෙලා ඉන්නේ කෙලෙසකට. ඒක දැක්කොත් තමයි ඔබට ඒ උගුලෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ මනස මේ රාග ආවහම විතරාගී සිතුවිලි ආවහම ද්වේෂ ආවහම මෛත්‍රී සිතුවිලි ආවම ඒගොල්ලෝ එකට සැලෙන්නේ රාගයක් තියෙන වෙලාවට ද්වේෂයක් තියෙන වෙලාවට හඬා වැළපෙන්නේ නැහැ. විතරාගී මෛත්‍රී සිතුවිලි ආවහම උඩපයින්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා ඔය ඔක්කොම එන්නේ යන්නයි. සිතුවිලි වර්ග දෙකම අනිත්‍ය සිතුවිලි. නිට්ටයව නැහැ. ඒවා අනාත්ම සිතුවිලි. ආත්මීය නැහැ. ඔය කොයිකත් දුකට තමයි සපෝට් කරන්නේ. සැපට නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඒ කිසිම සිතුවිල්ලක් අල්ලන්නේ නැහැ. ආවනම් ආපු බව දැනගන්නවා, පවතිනකොට පවතින බව දැනගන්නවා, නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව දැක ගන්නවා. ඒක දකින්න ඕනේ සතිය. වර්තමානයට අවදිය. මොකද ඊයේ හටගත්තු දේවල් වල යථාර්ථය දකින්න බෑනේ. හෙට එන්න තියෙන ඒවා දකින්නත් බෑනේ. අපිට දෙයකේ යථා ස්වභාවය දකින්න පුළුවන් වර්තමාන මෙතන මේ මොහොතේ හටගන්න දෙයක්. ඉතින් ඒක තමයි අපි මේ හරිම සරලව ලස්සනට කියා දෙද්දිත් සමහර අය ඉන්නවා පොතේ දැනුම ඔළුවෙන් තියාගෙන අර අං ආපු අය හරි අමාරුයි ඉන්න. ඉතින් ඔබ දැකලා ඇති අපිට මෙසේජ් උත් කරලා තියෙනවා සමහරු බැනලත් තියෙනවා මට මෙසේජ් කරලා WhatsApp හරහා මේ කියන දේ කරන කෙනෙක් නෙමෙයි වරද්දගෙන එහෙම කරලා දොස් කියලා අන්තිමට මම ඒගොල්ලෝ නෙග්ලෙක්ට් කරා. ඒ වගේ අයව ගණන් ගන්න එපා අතහැරලා දාන්න එක ස්වභාවිකයි. අපි අපි කරන භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයා උන්වහන්සේ තමයි ලෝකේ සැබෑ සත්‍ය හොයාගත්තේ. උන්වහන්සේ කියපු දේත් විවේචනය කරපු, ප්‍රතික්ෂේප කරපු, දොස් කියපු, බැනපුවයි හිටපු ලෝකෙක මේ අපිට බනින්න නැතුව ඉඳීද මිනිස්සු? අපිව විවේචනය නොකර ඉඳීද? ඉතින් ඒ වගේ දේවල් මම ඔබටත් කියන්නේ බැරි වෙලා හරි ඔබ ඒ වගේ දේවල් දැක්කොත් ඒ වගේ කමෙන්ට් දැක්කොත් ඒවට द्वේෂයෙන් ප්‍රතිචාර දක්වන්න යන්න එපා ඒවා මගහැර යන්න. මොකද ඔබ ඒ උගුලට අහු වෙන්න එපා. ඒගොල්ලෝ ඒ කෑ ගහනවා නම් කෑ ගහයි. ඒක ස්වභාවිකයි. ඔබ ඒකට උත්තර දෙන්න ගියොත් ඔබ ඒ උගුලට අහු වෙනවා. ඒ නිසා ඒ වගේ කමෙන්ට් දකින්න ලැබෙයි. ඒ වගේ ප්‍රතිචාර දකි ඔබ නිහඬ වෙන්න. ඔබ ධර්මයේ බවටපත් වෙන්න. ඔබ ඔබේ වැඩේ කරගන්න. ඒ අයට කවදාම හෝ සත්‍ය තේරේවි. එතකන් අපි ඉවසීමෙන් අපේ වැඩේ කරගෙන එතකොට මේක තමයි මේ හැඟීම් සහ ආවේගයක් ආවහම අපිට කටයුතු කරන්න තියෙන ක්‍රමය. ඉතින් උත්සාහ කරලා බලන්න සතිමත් වෙන්න, සතිමත් බව පුරුදු කරන්න. මේක දැන් මේ හැඟීම් සහ වේග පර්යංක භාවනාවේදී විතරක් එන දෙයක් නෙමෙයිනේ. එදිනදා ජීවිතේ තමයි අපිට ගොඩාක්ම මේක සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගෙවන කෙනෙකුට පර්යංක සක්මනකට යන්න වෙලාව අඩුයිනේ. ඒ නිසා තමයි අපි මේ එදිනදා ජීවිතයේදී සතිමත් වෙන හැටි පොඩ පොඩ කියා දෙන්නේ. ඉදිරියේදී ඔබ ක්‍රියාකාරකම් කරද්දී වැඩ කරද්දී සතිමත් වෙන හැටි මම පොඩ පොඩ කියා දෙන්නම්. හදිස්සි වෙන්නේ නැතු ඉන්න. එතකොට මේ එදිනදා ජීවිතයේදී අපි කොච්චර බණ ඇහුවත් බලන්න ඔබ ඔබේ හිතට කියලා අපි කොච්චර බණ ඇහුවත් පින්කම් කළත් සීල් සමාදන් වුණත් භාවනා කළත් මේ සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්නයක් වුණාම ප්‍රශ්නයක් එක ගනුදෙනු කරන හැටි ඔබට තේරෙනවද කියලා කරදරයක් වුණොත් ඔබ කොච්චර කඩා වැටෙනවද බලන්න ප්‍රශ්නයක් වුණාම ඔබ කොච්චර විඳවනවද බලන්න ඇයි ඔබ මේ දන්න ධර්මය ප්‍රායෝගිකව පුහුණුවේ යෙදිලා නැති නිසා ඒක ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙන්න තියෙන්නේ ප්‍රායෝගිකව ජීවත් වෙන ජීවිතේදී එදිනදා ජීවිතේදී භාවනා මධ්‍යස්ථානයකදී ලේසි ප්‍රශ්න කරදර නැහැනේ කොහොමද මේක හරියට භාවනා මධ්‍යස්ථානික පුහුණුව කියලා කියන්නේ හරියට දේශනා පොඩ්ඩක් දිග වෙයි හමුදාවට යන සොල්දාදුවෙක් එකපාරටම යුද්ධයට දානවද යුද්ධයට දාන්නේ නැහනේ ඇයි ඒ එයාට පුහුණුවක් නැහැ. එයාට තේරෙන්නේ නැහැ යුද්ධ කියන්නේ මොකද්ද? මේ ආයුධ හසුරවන හැටි මොකවත්ම තේරෙන්නේ නැහැ. ඉතින් එයාව එකපාරට යුද්ධෙට දැම්මොත් වැඩි දවසක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. මැරෙනවා. ඒ නිසා තමයි එයාට මාස ගාණක් තියාගෙන පුහුණු කඳවුරක යුද්ධයක් වගේ දෙයක් මවලා ප්‍රායෝගිකව ඇති කරලා එයාට යුද්ධකදී වගේ හැසිරෙන හැටි සියල්ල පුහුණු කරනවා. ශිල්පයක් දෙනවා. ආයුධ හසුරවන හැටි කියා දෙනවා. හැමදේම කියා දීලා අන්තිමට එයාලව නිකන් කැලේකට දාලා එකම එකම බැජ් එකේ ඉන්න එකම පුහුණුණු නිලධාරීන් කට්ටියක් හතුරු විදියට කට්ටියක් මිතුර විදියට දාලා දෙක දෙකට බෙදලා කැලේකට අරන් ගින් ඔල පුහුණු කරනවා. මේ කරන්නේ ඇයි? අර සැබෑ සැබෑ යුද්ධේ නෑ මෙතන හැබැයි. බොරු යුද්ධේ තියෙන්නේ. හැබැයි එතනදී පුහුණු වුණොත් ඒ පුහුණුවෙන් ගන්න දැනුම තමයි අපි අර සැබෑ යුද පිටියට ගිහිල්ලා පාවිච්චි කරන්නේ. එතකොට ඇත්ත යුද්ධේ තියෙන්නේ එතන. අන්න ඒ වගේ තමයි. අපි බණක් අහලා, පෝයකට සී සමාදන් වෙලා, භාවනා වැඩසටහනකට ගිහිල්ලා, පර්යංක සක්මන් භාවනාවක් කරන්න පුළුවන් වුණොත් කරලා අපි අර ගන්නෙ පුහුණුවක්. ඒක එතන ඇත්තටම ලොකු යුද්ධයක් නෑ. පොඩි යුද්ධයක් තියෙන්නේ. හැබැයි ඇත්තටම හොඳම යුද්ධේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ජීවිතේ ජීවත් කරනකොට. එතකොට අපි අර පුහුණුවෙන් ගත්තු දේ අර සාමාන්‍ය ජීවිතයට එකතු කරගන්න දැනගන්න ඕනේ. අපි එහෙම කරන්නේ නෑනේ. අපි මේ භාවනාව නිවන් මඟ ප්‍රතිපදාව එකක් සාමාන්‍ය ජීවිතේ එකක් කියලා දෙකට බෙදාගෙන තියෙන්නේ නැහැ. නිවන් මඟ කියන එක මේ එදිනදා ජීවිතේම පුහුණු වෙන්න තියෙන දෙයක්. භාවනාව සතිමත් වීම එදිනදා ජීවිතේටම එකතු කරගන්න පුළුවන් දෙයක්. අන්තිමේදී ඔබට දැනෙයි දවසක හරියට පුහුණු වුණොත් ජීවිතේම භාවනාවක් කියලා. අපි මේ එතෙන්ට එන්නේ ඔබට දවසක තේරෙයි හරියට සතිමත් බව පුහුණු වුණොත් සතිය පිහිටවන්න බැරි කොතනටද කියලා ඔබට තේරෙයි. නිින්ද ගිහින් ඉන්න වෙලාව හැර අනිත් ඕනම තැනකට ඕනම සිද්ධියකට ඕනම පසුබිමකට ඔබට සතිමත් බව පුරුදු කරන්න පුළුවන් කියලා තේරෙයි. ඉතින් ඒක එකපාරට එන්නේ නැහැ. ඉබේ එන්නේ නැහැ. ඔබ පුංචි තැන ඉඳලා දැන් ඉන්න තැන ඉඳලා ඔබ පටන් ගන්න. එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේක වර්ධනය වෙනවා. ඒ නිසා ප්‍රායෝගික පුහුණුව කියන්නේ එහෙම දෙයක්. ඔබට මේ එදිනෙදා එන හැඟීම් ආවේගත් එක්ක ගනුදෙනු කරන හැටි තේරෙන්නේ නැහැ. ඒ නිසා පුංචි පුංචි හැඟීම් ආවේග ආවහම මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න. ඔබටම උත්තර හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් අපි යෝජනා කරනවා පුහුණුවේ දෙන්න කියලා ඉදිරියේදීත් අපි සාමාන්‍ය ජීවිතයේ කරන පුංචි පුංචි වැඩවලදී සතිමත් වෙන්නේ කොහොමද කියලා අපි ඔබට දැනුවත් කරන්නම්. පුහුණුවේ යෙදලා බලන්න ඔබටම වෙනස තේරුම් ගන්න පුළුවන් වේවි. තෙරුවන් සරණයි.